පින්වතුනි අපි ආයාම පස්සනාවේ සම්පජාන පබ්බේ වෙනතුරු කතා කරමු. එයත් අප විස්තර කළා පසුගිය දින කීපයක. එනිසාද අපට කියන්නට තිබෙන්නේ ආයාම පස්සනාවේ පටික්කුල මනසිකාර පබ්බේ. ඒ පටික්කුල මනසිකාර පබ්බේ නම් මම විසින් තරම්ම විස්තර කළ යුතුයි කියා මම හිතන්නේ නැහැ. එය හැම දිනාටම බොහොම පුරුදු භාවනාවක් ලැබේ. බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී කායානුපස්සනාව අර්ධ 14කට කොටස් කොට වදාරා තිබෙන බැවින් මේ එකිනෙක පර්වයක්ම වෙන වෙනම කර්මස්ථානයක් ගෙන ඒ ඒ කර්මස්ථානයන්ගෙන් අරහත්ත්වයට දක්වා භාවනා කිරීම නැත්නම් අරහත්ත්වයට දක්වා මාර්ගඵල උපදවා ගැනීම ප්‍රකාශ කරනවා. ඒ නිසායි මේ සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන අටුවාවලි කියන්නේ එක් කිසි තැනක අරහත්ත්වයේ කුළු ගැන්වා දේශනා කොට වදාළයි. ඒ නිසා කායානුපස්සනාවේ පටික්කුල මනසිකාර පබ්බේනු අරහත්ත්වයේ ඒ මාර්ගඵල උපදවතෙක්. ඒ කියන්නේ සියලුම මාර්ගඵල උපදවතෙක්. ඒ වගේම මේ පින්තුන්ට මතක ඇති ඒ බොහෝ භික්ෂුන් වහන්සේලා මහාන කරපු අවස්ථාවේදී මේ තත්පංචක කර්මස්ථානයෙන් රහත් වී ඇති බව දැනුදු මහානකම ලබන සාමණේර කෙනෙකුට වුවත් ඉස්ලාම දෙන කර්මස්ථානය තමයි පංචපංචක කර්මස්ථාන. ඒ කෙස්වදක් අතට දීලා ඒ කේසා ලෝමා නකා දන්තා සචු සචු දන්තා නකා ලෝමා කේසා කියන මේ පංචපංචක කර්මස්ථානය දෙනවා. දැනුත් ඒක පිළිතක් වශයෙන් කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලෙදී එහෙම ඒ සතපංචක කර්මස්ථානය ලබා ලැබූ අවස්ථාවේදීම ඒ අනුව සිත යවලා රහත් වුණු සත්‍යවිරිදි ඒ සාමණේරයන් වහන්සේලා පිළිබඳව සඳහන් වෙනවා. ඒ නිසා මේ කායානුපස්සනා දී ප්‍රතිකූල මානසිකාර පබ්බයන් ඒ කැමති කෙනෙකුට මූල කර්මස්ථානයේ වශයෙන් වඩලා සෝවානා මාර්ගඵලද උපදවා ගන්නට පුළුවන් බව සැලකන්න. දිනේ මුල් හරිය අර ආනාපානේදී කීවාක් මෙන්න සමථයේ තිබා. එකෙක් ලොම් නිය දත් සම්මස්නහර ඇට ඇට නිදුළු ආදි වශයෙන් එන ඒ කුණක 32ක් ගැන මෙහි කියනවා. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පුණච පරං භික්කවේ භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතලා අධෝ කේස මත්තක සච්ච පරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්ඛති මහණෙනි නැවතද භාවනා ක්‍රමයක් කියනු ලැබේ ඒ භික්ෂුව ඉමමේව කායං මේ ශරීරය උද්දං පාද තලා පා දෙකෙන් උඩ යන පාද තල දෙකෙන් අතිපතුනි කියන්නේ එයින් උඩ අධෝ කේස මස්සක හිතේ තිබෙන කේසයන්ගෙන් යට එතකොට එක සීමාවක් උඩින් නැති අන් සීමාව තමයි පාතල දෙපතුල් මේ අතර තිබෙන ඒකට මේ පාදයෙන්ද පාවලින්ද කෙස් වලින්ද ඊළඟට තව සීමාවක් දක්වනවා අදෝ කීස මත්තක සත්‍ය පරියං වටේ සීමාව තමයි සත්‍ය කියන්නේ සම සමෙන් වටු එතකොට හිතකේ පාතල් කියන මේ දෙකෙන් ඒ කොන් වශයෙන් සීමා වූ වටේ සමෙන් සීමා. ඒතර එහෙම ගන්නා විට ඒ කියවෙන්නේ අපේ මේ ශරීරයේ. ඒ ඒ සීමා වූ ඒ පෙදෙස තුල ඒ ඒ ශරීරය තුල තිබෙන ඒවා ඊළඟට කියනවා පුරං නානප්පකාරස්ස අසුචි. ඒ নানা ප්‍රකාර අපවිත්‍ර ගයින් පිරුණු নানা ප්‍රකාර වූ අපවිත්‍ර දෙයින් අසුචි කියන්නේ අපවිත්‍ර දෙයකින්. ඒ අපවිත්‍ර දේවලින් පිරුණු මේ ශරීරය ඉමමේව කායම් මේ ශරීරය පච්ච දෙක සිහි නුවණින් බලයි. ඒවල සිහියයි නුවණයි කියන මේ දෙක ඉදිරිපත් කරගෙන මේ ශරීරයේ තිබෙන නානා ප්‍රකාර කුණපයන්ගෙන් අපවිත්‍ර ජයෙන් පිරුණු මේ ශරීරෙහි තිබෙන ඒ කුණප කොටාසයන් සිහියෙන් හා නුවණින් යුතුව බලයි. මේ බලන හැටි ඊළඟට උන්වහන්සේ වදාරනවා අත්ථි මස්මින් කායේ මේ කයෙහි කේසා අත්ථි කෙසැත්තේය ඉමස්මින් කායේ ලෝමා අත්ති මේ කයි ලොම් නැත්තේ යන ඒ විදිහටයි ඒ ක්‍රියාපදය ඒ කිලක කුණපයක් පිළිබඳව වෙන වෙනම ගන්නට ඕන. ඉතින් විසුද්ධි මාර්ගයේ නම් මේ පිළිබඳව භාවනාව විස්තර කර තිබෙන්නේ ඒ ඒ භාවනාව කර්මස්ථාන දෙන ආචාර්යවරයෙකු විසින් විස්තර සහිතව දැනගෙන ඊළඟට තමාගේ සිතින් මේ කියන ලද කොටස අතුරෙන් යම් කිසි කොටසක් තමාට ප්‍රධාන කර්මස්ථානයේ වශයෙන් ගන්නට පළමුව මේ මෙය සත්‍යයනා කරා ඒ විසුද්ධි මාර්ගයේ ඒක අවධාරණයෙන්ම කියනවා කෙනේ ත්‍රිපිටක ධාරී කෙනෙකු වුවත් ත්‍රිපිටකය හොඳට දන්නා කෙනෙකු වුවත් මේ කර්මස්ථානයේ වඩන්නේ නම් පළමු කොට සත්‍යයනා කලින් සත්‍යයනා කරන්නට ඒ කියන්නේ ශබ්ද නගා ඒ කියනවා ඒ කියන්නේ දිගටම මුල සිට අග දක්වාම කියාගෙන යන විදිහක් නෙවෙයි කේසා ලෝමා නකා දන්තා සචු සචෝ දන්තා නකා ලෝමා කේසා ඒ විදිහට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ඉතින් කේසා ලෝමා නකා දන්තා සචෝ මන්තං නහාරු අක්ඛි අක්ඛි මිඤ්ඤා වක්ඛං එහෙම කියා ඊළඟට වක්ඛං අක්ඛි මිඤ්ඤා ඔය විදිහට අයිමත් ආපසු කියා එහෙම ඒ 32 ඒ විදිහට සත්‍යයනා කරා එහෙම සත්‍යයනා කරන විට යම් කිසි එක ඒ ඒ සත්‍යයනා කරන විට මේ එකිනෙකක් පිළිබඳව සිහිනුවණින් සලකාගෙනයි තමන් කියන්නේ කුමක්ද කියන එක දැනගෙන. ඒකට මේවායේ ඇති කුණක බව, පිළිකුල් බවද සිහි කරමින් ඒ සත්‍යයනය කරන විට එක අවස්ථාවකදී අනිත් ඒ එකිනෙක කාය කොට්ටාසයක් මේ කුණප කොට්ටාසයක් සිතින් බැහැර වෙලා යම් කිසි දෙක තමාගේ සිතෙහි වඩා ප්‍රබලව ඇඳී යන කුණපව. එහෙම වුණාම එයත් එයින් එකක් තෝරා ගන්නා හැටි කියන්නේ. ඒකට හොඳ උපමාවක් ඒ විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා. ඒ වඳුරන් දඩේදී යන වැද්දේ ඒ වඳුරාව අල්ලා ගන්න කියලා. ඉතින් ඒ වඳුරා දඩයම් කරන්න කියලා. ඒ ඒ දඩයම් කරන්නට බලාපොරොත්තු වෙන්නේ වඳුරා පිටින් මේ තල්ගත් 31ක් තිබෙනවා. කැලෑවක නැත්නම් එහෙම තැනක. ඉතින් ඒ වඳුරු වැද්දා වඳුරා සිටින ඒ තල්ගස ළඟට ගිහින් ඌට විදින්නට සැරසෙන විට ඌ තව එකකට පනිනවා. තව තල්ලක්. ගසකට පනිනවා. ওই විදිහට පිළිවෙලින් එකිනෙක තල්ගසකට පැන පැන පැන පැන යන ආපහු තව තව අනිත් අනිත්ල් ගසකට පනිනවා. කොහොම පැනලා පැනලා පැනලා පැනලා අන්තිමට වඳුරා ඕනෑම දෙයක් වුණාවේ කියා එක තල් ගසක් බදා ගන්නවා. ඒක අත්හරින්නේ නැහැ මරුණා. අන්න ඒ වගේ මේ මේ <clears throat> මේ කර්මස්ථානයේ වඩන තැනත්තා ඒ විදිහේ සත්‍යයනා කරලා ඒ එකිනෙකක් පිළිබඳව මෙනෙහි කරලා පසුව Tamante ඉතාම ප්‍රකට වුණු ඒ කාය කොටාසෙහි කොටාසයේ භාවනා කිරීම වශයෙන් වැඩිම වශයෙන් අල්ලාගන්න. ඒකයි ඊළඟට පරිග්‍රහණය කරන්නේ නැත්නම් නුවණින්ගෙන වඩන්නේ. දැන් එහෙම කතා අපට දක්නට ලැබෙනවා අපේ බණ පොත්වල තිබිනුතොන්ට නැත කෑකි. එක කතාවක් වෙනවා විසුද්ධි මාර්ගයේ ඒ තිස්ස නමති හාමුදුරු නමක් පිළිබඳවයි ඒ ඒ හාමුදුරුව අනුරාධපුරයේ සිට මිහින්තලාව පැත්තට ගමන් කර මට මතක එහෙමයි එහෙම අවස්ථාවකදී උන්වහන්සේ කර්මස්ථාන භාවනා කරන හාමුදුරු නමක් උන්වහන්සේ භාවනා අරමුණ මෙනෙහි කරමින් මේ ගමන යන්නේ. දැන් සමහර විට මේ පිළිතුරට මතක් වේවි අප කියා තිබෙනවා අර සම්පජඤ්ඤ පබ්බය ගැන කතා කරන විට සාත්‍යක සම්පජඤ්ඤ සප්පාය සම්පජඤ්ඤ ගෝචර සම්පජඤ්ඤ අසම්මෝහ සම්පජඤ්ඤ කියන ඒ සම්පජඤ්ඤ හතරක් එයින් ගෝචර සම්පජඤ්ඤය කීවේ තමා මෙනෙහි කරන තමාගේ කර්මස්ථානය අත්මහැර මෙනෙහි කරමින් ඒ කවර හෝ ඉරියව්වක් පැවැත්වීම. දැන් ගමන් කරන විටත් තමාගේ කර්මස්ථානය අත්හරින්නේ නැහැ. ඒ කර්මස්ථානයෙන් යුතුවයි ගමන් කරන්නේ. ඒක ගෝචර සම්පජාන. අන්න මේ හාමුදුරුවෝත් ඒ ගෝචර සම්පජාන්ය පුරුදු කරන නමක් බැවින් වහන්සේ ඒ කර්මස්ථානයෙන් යුතුව මේ ගමනේ යෙදෙන්නේ. උන්වහන්සේගේ ඉදිරිපසින් ඒ අවස්ථාවේදී ආවා සමාගයේ ස්වාමි පුරුෂයා සමග මේ බබර වෙලා තම මව්පියන් වෙතට යන ස්ත්‍රියක් හොඳට හැඳ පැළඳගෙන එන මේ ස්ත්‍රිය වික්ෂුන් වහන්සේව දුටු හැටියේම ඇගේ සිතෙහි ඇති වුණා වෙනසක්. ඒ බව මේ වික්ෂුන් වහන්සේට ඇඟවීම සඳහා ඈ කලේ වික්ෂුන් වහන්සේගේ අවධානය තමා වෙත යොමු කර ගැනීම සඳහා මහා හයියෙන් සිනහව. මහා අසුකන් සති. මහා හයියේ සිනහව. මේ සිනහ වෙන શબ્දය වික්ෂුන් වහන්සේට ඇසුණු නිසා කුමක්ද මේ කියා බලන්නට වහන්සේ ඇසාර බලන විට දක්නට ලැබුණේ ඒ මුව අයා සිනහවන මේ ස්ත්‍රියගේ දත් ඇට. ඒ දක්යට දක්නට ලැබුණු අවස්ථාවේදී තමන් වහන්සේ කර්මස්ථාන වශයෙන් වඩා සිටින ඒ අට්ඨික සංඥාව තමන්ට බොහොම ප්‍රකට වෙලා ඒ ඒම කර්මස්ථානයේ මුදුන් පැමිණීමට කාරණය වෙලා උන්වහන්සේ ඒ තන සිටියදීව සෝවාන් ආදී මාර්ග පසුකොට අරහත්ත්වයට පත් වුණා. එන රහත් වුණායි අවස්ථාවේ. අන්න එහෙම ඒ විදිහට ඒ එක සංඥාවක් කියන එක කර්මස්ථානයක් එක අරමුණක් මේ ಗುಣ කොටස් 32 අතරින් යම් කිසි එකක් ගැන වඩා එහෙම තමාගේ <clears throat> ඒ මාර්ගඵලාදී ගමනට ප්‍රධාන අරමුණ කර ගැනීමට හැකි වෙන බව මේ කතාවෙන්ද පේනවා. අනේ ඒ නිසා මේ මේ කර්මස්ථානයේ උගන්වන්නේ විශේෂයෙන්ම මේ ශරීරය පිළිබඳව තිබෙන ඒ සුභ වශයෙන් ගැනීම දුරු කිරීම. ශරීරය සුභ දෙයක් හැටියටයි සැලකන්නේ. ඒ ඒ සැලකීම ඒ හැම දිනාටම වගේ තිබෙන. ශරීරය බොහොම සුභ දෙයක් හැටියට. ඒ ඒ සුභ ශරීරය කියා සැලකාගෙන ඒ ශරීරයේ මුලා වෙනවා කියන්නේ. මුලා වෙනවා. ඒ නිසා දක්නට ලැබුණු යම් රූපයක් නිසා සමාගයේ සීලාදී ගුණධර්මද විනාශ කරගන්න අවස්ථාවයි. ඉතින් එහෙම අවස්ථාවකට නොපැමිණෙන නොපැමිණෙන්නට නම් ශරීරෙහි ඇති අසුභ බවද දකින්නට ඒ ඒ ගැනම සඳහන් වෙන කතාවක් තමයි ඒ විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා වෙනත් පොත්වලත් සඳහන් වෙන පරිදිම ඒ ආනන්ද හාමුදුරුවන් සමග පින්ඩපාතෙහි වැඩි එක් වික්ෂුන් වහන්සේ නමක් ගැනයි ඒ කියන්නේ. උන්වහන්සේගේ නම වංගීස කියලා. ඒ ඒ වංගීස කියන බ්‍රාහ්මණයා මහානගර. ඒ මහාන වූ අලුතම ආනන්ද හාමුදුරුවන් සමග පින්ඩපාතිහි ගමට වැඩි අවස්ථාවකදී ඒ හාමුදුරන්ට දක්නට ලැබුණු ඒ රූප සම්පත්තියෙන් යුත් ස්ත්‍රියක් කිය හැකි ඒ ස්ත්‍රියව දැකලා හාමුදුරන්ගේ සිතෙහි ඇති වුණා බලවත් වූ කාම රාගය. ඒ ඇති වුණු කාම රාගය උන්වහන්සේ තමන්ටම තියාගන්නේ නැතුව එය දුරු කර ගැනීම උන්වහන්සේ දැනගත්තා ඒක හොඳ එකක් නෙවෙයි එනිසා එය දුරු කර ගැනීමට ආනන්ද හඳුරුවන්ගේ පිහිට තිබේ. එනිසා ආනන්ද හඳුරුවන්ගෙන් ඉල්ලා සිටි ස්වාමීනි මට අනුකම්පාවට මේ මා තුළ ඇතිව ඇතිව තිබෙන ඒ කාම රාග නැමැති ගින්න නිවා ගැනීමට උපදෙසක් දෙන්නේ. ඒ ගාථාව සඳහන් වන්නේ ගාථාවේ යන්නේ කාම රාගේන තයිහාමි චිත්තං මේ පරිඩයිති සාධු නිපාතනං රූහි අනුකම්පාය ගෝතම ගෞතමයන් වහන්සේ ගෝතම කියන්නේ ආනන්ද හැඳුරුවන්ගේ ගෝත්‍රය. ඒ ගෝත්‍ර නාමයෙන් ආමන්ත්‍රණය කරන උන්වහන්සේට ගෞතමයන් වහන්සේ මම කාම රාගයෙන් දයිහාමි. කාම රාගයෙන් දැවෙමි. චිත්තං මේ පරිදයිහති. මාගේ සිත හත්පසින්ම ගැලෙනවා. සාදු නිබ්බාපනං ග්‍රූහි අනුකම්පාව ගෝතම මා කෙරෙහි ගෞතමයන් වහන්සේ අනුකම්පා කොට ඒ ගින්න නිවා ගැනීම සඳහා උපදේශක් වදාරන්නේ ඉතින් එහාමුදුරුවේ අවස්ථාවේදී උපදේශක් වදාළා ඒ කොහොමද ඔබට ඔය සිතේ ඔබගේ කාම රාගයේ ගින්නක් ඇතිව තිබෙන්නේ ඔබ වරදවාගත් සංඥාවක් නිසා. ඒ නිසා ඒ වැරදි සංඥාව ගනු ලැබූ ඒ නිමිත්ත ඔබේ සිතින් අත්හරින්නේ. අත්තර ඔබ සුබ වශයෙන් ගත් ඒ අරමුණ අසුබ වශයෙන් බලන්න. සිතේ කරගෙන අසුබ වශයෙන් බලන්නේ. එහෙම බලා සිත සිතේ ඒ සමාධියත් උපදවාගෙන අසුබ වශයෙන් බලලා ඒ ඊට පස්සේ ඔබඳු කාම රාගයකින් නොදැවෙන පරිදි එය දුරු කරගන්න. සංඥාය විපරියේසා චිත්තං තේ පරිදයිහති නිමිත්තං පරිවජ්ජේහි සුභං රාජූප සංගිතං අසුභාය චිත්තං භාවේහි ඒකග්ගං සුසමාහිතං නිබ්බාපේහි මහා රාගං මා දහියක්කෝ කුණක් කුණා. ඔය විදිහට උන්වහන්සේ බදාලා. නිමිත්තං පරිබග්ගේහි සුභං රාගූප සංවිපා. ඒ නිමිත්ත දුරු කරන්නේ සුභ වශයෙන් ගනුදෙනු රාගයට හිතවත් රාගය ඇතිවීමට හේතු වන ඒ සුභ වශයෙන් ගනු ලැබූ ඒ අරමුණ නිමිත්ත සිතින් දුරු කරන්නේ අසුභාය චිත්තං භාවේහි අසුභවකේ යම් රූපයකුයි දක්නට ලැබුණේ ඒ දක්නට ලැබුණු ඒ රූපය අසුභවකයෙන් බලන්න ඉතින් අසුභවකයෙන් නම් අපට කවර හෝ රූපයක් ස්ත්‍රියකගේ වේවා පුරුෂයෙකුගේ වේවා දක්නට ලැබෙන විට ඒ රූපයෙහි අපේ මනසට පෙනෙන අපේ ඇසට පෙනෙන රූප කොටාසය තමයි කේසා, ලෝමා, නඛා, දන්තා, කටු කියන මේ පහෙන් දක්වන්නේ. ඒ පහ හැර අන් දෙයක් අපේ ඇසට පෙනෙන්නේ නැහැ. එහෙම පෙනෙන්නට නම් ඉතින් කපලා බලන්නට ඕනේ. ඇතු ඇතින් බලා ගන්නට නම් ඒ සම ඇතුලේ තිබෙන දේවල් මස් ආදිය බලා ගන්නට කපන්නට. එහෙම නැත්නම් උඩ මතු පිටට තිබෙන පහ තමයි ඔය තේසා ලෝමා නකා දන්තා පච. ඉතින් අනිත් ඒවා පිළිබඳව නොසලකා මේ පහ පිළිබඳවම වුවත් සලකනවා නම් එහි තිබෙන අසුභ බව කෙනෙකුට පෙනේ. කේසයෝය කියන්නේ කෙනෙක් ඒ කල්යාණයක් හැටියට සලකතා කේශ කල්යාණී කියලා ඒක සම්මුති ව්‍යවහාර වශයෙන් ලෝකයාගේ පිළිගැනීම් වශයෙන් තිබන්දක් තිබුණාන් ඒ කේතයන්ගේ තිබෙන්නේම පිළිකුල් පහකට පිළිකුල් ස්වභාව. ඒ පිළිකුල් ස්වභාවය අපට නිකම් නොදැනුණන් නිකම් සිටින විට අපි මේ පිළිකුල් කියා නොසලකුවත් අපගේ ආහාර බඳුනේහි කිස්කක් එහෙම තිබුණොත් ඒ බොහොම පිළිකුල් කොට සැලකන්නට සිදු වෙනවා බොහෝ දෙනෙකු එහෙම සැලකන. අප දන්නා සමහර ඉතිිනවා ඒ ආහාරයේ යම් කිසි තැනක ඒවන්දක් තිබුණත් මුළු ආහාර කොටසම අත්හරිනවා ගන්නෙ නැහැ. ඒ තරම් සමහරකට පිළිකුල්. ඒ පිළිකුල් වෙලා තිබෙන්නේ මොන කේසයක්ද? මේ හිතෙන් වැටුණු කේසයක්. නමුත් හිතේ තිබෙන කේසය කොයිතරම් ලොකුවටද අපසලකන්නේ? ඒක බොහොම සැලකිය යුතු වටිනා දෙයක් හැටියට ගත්තත් ගැලවුණාට පස්සේ නම් සමාජයේම කෙස් ගහක් වුවත් මේ කන ආහාරෙහි මේ බොන මේ ශේකෝපේ හේන වැටී තිබුණොත් ඒක පිළිකුල් වශයෙන් තමයි. නමුත් වඩාත්ම පිළිකුල් බව තිබෙන්නේ වැටුණු කේසෙහි නෙවෙයි. හිතෙහි තිබෙන කේසෙහි ඒ පිළිකුල් බව තිබෙනවා. මොකද එක කාරණයක් තමයි ඒ පිළිකුල් කටයුතු හේතය හිතේ තිබෙන්නේ තවත් පිළිකුල් කටයුතු දේවල් සමගයි. ඒවත් එක්ක. ඒකට හොඳ ගාථා පන්තියක් එනවා ඒ විසුද්ධි මාර්ගයේ එනවා හිබලෙකු පිළිබඳ කතාව. බඩගිනි වෙච්ච හිබලෙක් කැලෑවේ යන විට හිවලාට දක්න පෙළදෙනවා කිංසුක කියන මේ කෑල මල් රතු පාට මල් ඒවා පිපිලා තියෙනවා ඉතින් බඩගින්නේ යන මේ හිවලා කලගෙනවා මට හොඳ මස් ගහක් හම්බ වෙලා තිබෙන්නේ කියලා මේ මස් වැටෙන තුරු බලාගෙන ඉන්නවා ගහ යටට වෙලා ඉතින් යම් කිසි වේලාවක මේ මලක් බිමට ඇද වැටෙනවා. වැටෙනකොටම මේ ඉවලා පැනලා එය දැහැ ගන්නවා මට මස් කැඩල්ලක් අහුණයි කියලා සලකා. නමුත් අල් දැහැගත්තට පස්සේ දැනෙන්නේ මේක මස් නෙවෙයි. එනිසා ඒක අත්හැරලා මේක නම් මසක් නෙවෙයි ඒත් උදටි වෙන්නේ නම් මස් කියලා නැවතත් ලෑස්ති වෙලා ඉන්නවා තව එකක් නැකෙන්නේ. අනේ වගේ කියලා මේ මිනිසුන්ගේ සත්‍යයන්ගේ සාමාන්‍ය <clears throat> මේ කේසාදී මේ කොටාක පිළිබඳව සැලකේ. ඒ කියනවා මේ <clears throat> යථාපි පුප්පිතං විස්වාසිගාලෝ කිංසුකං වනේ මංස රුක්ඛෝ මයා ලබ්ධෝ ඉති ගන්්වාන වේගසං පතිතං පතිතං කුක්ඛං දසිත්වාති ලෝලුකෝ නයිදං මාංසං අදුන් මාංසං යේ රුක්ඛස්මින්ති ගම් මේක නෙවෙයි මා අර උඩනම් තියෙන්නේ මාසෙයි කියලා උත්සව. ඒ වගේම නුවණ නැති නුවණ නැති අය පිළිකුල්සේ සලකනවායි මේ ශරීරයෙන් පිටත් වුණු ශරීරයෙන් ඉවත් වුණු යම් යම් තුනකොයි ඒ ශරීරෙහි තිබෙන ඒ කුණක පිළිබඳ කුණක බව සැලකන්නේ නැත. ඒ බව සැලකන්නේ නැත. නමුත් අප ඒ කුණක බව සැලකන්නට තිරෙන්නේ මන ශරීරෙහි ඒකනේ පූරං නානප්පකාරස්ස අසුචි. ඒ নানা ප්‍රකාර වූ අසුචි අපවිත්‍ර දෙයින් පිරුණු මේ ශරීරය නුසිහිනුවණින් යුතුව බලන්න. එතකොට මේ අපවිත්‍ර දෑත් පෙන්නනවා මොනවද කියලා? අත්ති මහින් කායේ කේ කෙත් ලෝම රෝම ලෝම ඇත්තේ ඒ කිස්ලෝ නිය නිය පුසිතිද මකා දන්ත දත් පචෝ සම ඊළඟට මාංශං මස් තිබෙනවා ශරීරෙහි මාංශ නහාරු නහර තිබෙනවා අට්ටි ඇට තිබෙනවා අට්ටි මිංජන් ඇට මිදුළු ඇට ඇතුලේ තිබෙන ඒ මිදුළු තිබෙනවා වක්කං වකුගඩු තිබෙනවා හදයන් ඒ හදේ මාංශය යකනං අක්මාව කිලෝමකං දලබුව දලබුවේ කියලා ඒ දලබු ශ්‍රියක් තිබෙනවා මේ හැමත යටින් අපට උඩින් ඒ සුදු පාට ඒකට කියනවා කිලෝමීටර කියලා. ඒ වගේම මේ හෘදේ මාංශ ආදිය වැහිලා තිබෙන ඒ දලකු පිළියක් තිබෙනවා. ඒකට කියනවා කිලෝමීටර. පියකම් කියනවා පියකම් බඩදිව කියන මේ බඩේ තිබෙනවා. ඒ <coughs> කප්පාසං පපුමස පපුගඩුව කියන්නේ. ඒ තනහලි කියලා සම්පිට කියන එකද. තප්පාසං අන්තං කියන බඩවැල් අන්ත ගුණ කුඩා බඩවැල් උදරියන් ඒ නොපැසුණු ආහාර හරිසං පැසුණු ආහාර අන්තං අන්ත ගුණ උදරියන් හරිසං ඒ වෙන තැන්වල නම් මක්කලුංගම් කියන එකක් එනවා. මක්කලුංගම් කියන්නේ හිස් මොළ. මොළ හරියට ඇට ඇතුලේ විදුලි තිබෙනා වගේ හිස් කුහරය තුල තිබෙන ඒ විදුලි වලට මක්කලුංගම් කයිසං පිත්තං පිට සෙම්හං සෙම පුබ්බෝ සරව ලෝහිත ලෝහිතං ලේ සේදෝ ධාතිය මේදෝ මේදතෙල් අස්සු කඳුළු වසා ඒ බුරුණු තෙල් කියන එක කේලෝ කෙල සිංහානිකා සොටි ලසිකා කියන්නේ සඳ විදුරු කියන අනිත් එක මුත්තා මුත්‍ර මෙන්න මේ දැන් මේවා බුදුරජාණන් වහන්සේ කොටස් කොට පෙන්නනවා ඉතින් මේ මේ දෙකක් අපනක් උන්වහන්සේ දක්වා තිබෙනවා ඒ අපවිත්‍ර දෑ හැටියට. නමුත් පුරං නානප්පකාරස්ස අසුචිනෝ කියනකොට මේට ඇතුළත් වන යම්තාක් දෙයක් යම්තාක් දේ තවත් තිබේනම් ඒ සියල්ලමත් ඇතුළත් වෙනවා පුරං නානප්පකාරස්ස අසුචිනෝ කියන ඒ වචනේ. නානා ප්‍රකාර අපවිත්‍ර දෙයින් පිරුණු ශරීරය. ඉතින් මේ ශරීරය පිළිබඳ මෙලෙස එහි තිබෙන ඒ අපවිත්‍ර දෑ ගැන බැලිය යුතු වන්නේ මේ ශරීරයට අපි බොහෝ සෙයින් ඇලී සිටිනවා. ඇලී ඒ තමාගේ ශරීරය ගැන ඇලෙනවා. ඒ වගේම අන්‍ය ශරීර ගැනත් ඇලෙනවා. ඒ නිසා ඒ ඒ අයට ඒ ශරීරයන්හි එලෙස ඇලීම හේතු කොටගෙන අනිත් කරුණු කෙසේ වෙතත් Tamanට මේ පංචස්කන්ධය අත්හරින්නට බැරි කමක් ඇති. මේකට තිබෙන ආශාව හේතුකොට. ඒ නිසා මේ කේසාදී කුට්ටාසේ අපවිත්‍ර කුට්ටාසයන්ගෙන් පිරුණු මේ ශරීරයේ පිළිබඳ ඒ ඇතිසැටිය ගැනීම වශයෙන් එහි තිබෙන කුණප බව සලකනවා. එහෙම කුණප බව සලකන තැනැත්තාට ශරීරෙහි තිබෙන විශේෂයෙන්ම මේ ශරීරෙහි තිබෙන අසාරත්වය අසාරත්වය කියන ඒ නිසා එහෙම පෙනෙන කෙනෙකුට මෙබඳු නිසා අසාර අපවිත්‍ර ගයින් පිරුණු මේ ශරීරයක් පරිහරණය කරන මා විසින් කුමක්ද කටයුත්තේ කියලා Tamanta සිතන්නට පුළුවන්. ඒකට එහෙම තැනැත්තකු විසින් කළ යුතු තිබෙන්නේ කුමක්ද? මේ ශරීරයෙන් යම් යහපතක් කළ යුතු නම් ඒ යහපත සමාද සිදු කර ගනිමින් අන්‍යයන්ටද සිදු කර දෙන්නට ඕන. තමන්ද ඒ යහපත සිදු කර ගනිමින් අන්‍යයන්ටද ඒ යහපත සිදු කර ගැනීමට අවස්ථා සැලසිය යුතුය කියලා. ඒකයි. ඉමං සරත්තං පිසිතං ශරීරං ධාරේමි ලෝකස්ස හිතාය මේ වැඩ කියලා ඒ විදිහට කතා මේ විදිහට කාරණයක් කියලා තිබෙනවා. මේ සිරිසංගබ රජ මේ ලේයින් මතින් පිරුණු මේ ශරීරය මා දරනුයේ ලෝක සත්‍යයට යහපත ලෝක සත්‍යයට යහපත කිරීම පිණිස ලෝක සත්‍යයට යහපත පිණිස අන්න ඒ වගේ අදහස් වල පහළවන්නට පුළුවන් මේ ශරීරයේ තිබෙන ඒ කුණප ගැන කලකන විශේෂයෙන් අර සංඥාය විපරියේසා කියන විපරීත සංඥාවක් මේ තමාගේ අර ඉස්සෙල්ලා අර ඉවලා ගැන කීවේ අන්න ඒ වගේ මේ ශරීරයේ පිළිබඳව තිබෙන සුබ සංඥා බිම වැටුණු ඒවා නම් අසුභයි. නමුත් මේ තිබෙන ඒවා සුභයි කියලා. එකොට මේ ශරීරය පිළිබඳව තිබෙන ඒ සුභ සංඥාව විපරීත සංඥාව. ඒකට කියන්නේ විපල්ලාස විපල්ලාස. ඒකට සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දික්ඛි විපල්ලාස කියලා එහෙම තිබෙන විපල්ලාස. ඒ විපල්ලාසයන් අතුරෙන් සුභ සංඥා විපල්ලාපය අපට ඇති වෙනවා මේ ස්කන්ධ පංචකයෙන් රූපස්කන්ධය පිළිබඳ ඒ හේතාදී ශරීරයේ තිබෙන කොටස් සම්බන්ධ. දැන් ඒක ඊතරම්ම පුන පුනා මුකීවා. එහි තිබෙන සුබ පැත්ත කොයි විදිහට බලනවද කියන එක අප දන්නවා. ඒ අපේ හිතකේ පිළිබඳව කලකන විට ඉතින් හිතකේ කොයිතරම් සුබ හැටියට සලකාගෙන අප කටයුතු කරනවා. ඒ ශරීරය පිළිබඳ ඒ හැම කොටස් මේ කුණක වශයෙන් දක්වා තිබෙන අර මේ මුත්‍ර ආදී නම් මුත්‍ර අසුචි ඒවා අපි එහෙම සුබ වශයෙන් නොසලකපත් අනිත් ඒවා ඒවා අපි බොහොම සුබ හැටියට විශේෂයෙන්ම ඔය කේසා ලෝම අනකා දන්ත අත්තච්ච එකමනක් ශරීරය පිළිබඳව සැලකෙන විට මාංශාදිය ඒ සුදුසු තැන් ඒ තැන් ශරීරයේ තිබෙන අංග උපාංග වශයෙන් තිබෙන මාංශ පිළිණු තැන් එහෙම තැන් පිළිබඳව අපගේ තිබෙන මොනතරමේ විපරීත විපල්ලාසයක් ඒ සුභ විපල්ලාස සුභ සංඥා විපල්ලාසයක් තිබෙනවා ඒ නිසා යම් කිසි කොටසක ඌනතාවක් විතර එය පරිපූර්ණ කර ගැනීමට අපි කොයිතරම් වෙහෙසෙනවද? ඉතින් එක විදිහකින් බලන විට අපගේ ජීවිත කාලය තුළදී අප වඩාත්ම වෙහෙසෙන්නේ කුමටදයි කියා සොයා බලතොත් මේ ශරීරය සකස් කිරීමේ වැඩවලටමයි කියන එක අමුතුවෙන් කිය යුතු නෑ. ආහාර පාන දීම, සැරසීම, අන්දරීම ආදී නොඑක් ඒවයි. මේ ශරීරය ගැනමයි සිතන්නේ. ඒ මේ ශරීරය එහෙම කළා. එහෙම ඒ අපවිත්‍රව සිටියේ යුතු නෑ. ඒ අපවිත්‍ර දෑ දැන් අප දන්නවා ශරීරයේ මොනවා කියන. මේ සමයෙන් නිතරම උඩට ගලන කොයිතරම් නාල පිරිසිදු වෙලා සිටියත් හැමතිස්සෙම මේ දහාදිය මේ ශරීරයෙන් වැగిරෙනවා. දහදිය වැగిරෙනවා. ඒ වැగిරෙන දහදියද අපවිත්‍ර දෙයක්. අපවිත්‍ර දෙයක්. මේ ශරීරෙහි මොනම දෙයක් මොනම දෙයක් වන් ගඳ සුවඳ කියන මේ දෙකෙන් කිසිම දෙයක් සුවඳයි කියලා ගන්නට බෑ. හැම එකක්ම දුර්ගන්ධයි. ඉතින් අප දන්නවා අපේ කට කට ඒ <clears throat> හරි විදිහට අපි සුද්ධ පවිත්‍ර කරගෙන සිටියොත් අප ඉදිරියේ සිටින අයට අය සමග කතා කිරීමටත් බැරි තරම් අතෙන් හමන දුර්ගම. ඒක කෙනෙකුටමයි කියලා නියම කරන්නට බෑ. ඒ ශරීරයෙන් හැටි. ශරීරයෙන් හැටි. අපි හිත සෝදන්නේ නැතුව දිගටම හිටියොත් අපේ හිත කිට්ටුවට කාටවත් එන්නට බැහැ. දාදිය ගලලා කුණු කැවරිලා ඇති වෙන දුර්ගම. මේ විදිහේ අපවිත්‍ර ශරීරයක්, අපවිත්‍ර වෙන ශරීරයක් අපිට තිබෙනවා. ඒවත් නිසාද අපවිත්‍ර දෙයින්ම පිරුණු එකක්. ඇතුලෙන් පිටතට උනන්නේද අපවිත්‍රති. ඒ පිටත තිබෙන මේ සමාධියද අපවිත්‍රයි. ඒ නිසා ඒ පිළිබඳව නියම දර්ශනයක් හරි දැකීමක් අපට ඇතිවන්නේ. ඒ පිළිබඳව හරි දැකීමක් තමයි ඒ කෙස්ලොම් නියදත් සම්මස් ආදී කියන මේවා කුණප වශයෙන් දැන් කුණු කොටස් එතෙන් ඒ භාවනාව පිළිබඳ ඉදිරියට යාමේදී තව දැක්වෙන ඒ කොටස්ම ධාතු වශයෙන් බෙදා බැලීම පුදුගන්නවා. දැන් මේ එය මෙතන එන්නේ නැහැ. මෙතන එන්නේ කුණප වශයෙන්ම බැලීම. ඒ ධාතු වශයෙන් බැලීම කියන්නේ කේසාලෝමානකා දන්තා තචෝ මන්සං මහා වට්ටි අතින්ජා වක්කං හදයන් යකමන් කිලෝමකං ඉහකං පක්ඛාකං අන්තං අන්ත ගුණං උදරියං කරීතං කියන මේ කොටස් 20ක් දක්වනවා ඒවා පඨවි ධාතු කොටස් ඒ පඨවි ධාතු අධිකයි ඒ රූපවල ඒ නිසා ඒවා පඨවි ධාතු සිත්තං සෙම්මං කුබ්බෝ ලෝහිතං සේදෝ මේ දවස්වසා කේලෝ සිංගාධිකා ලතිකා මුත්තං කියන 12ක් වෙනවා. එතන ඒවා ආපෝ ධාතුට. මේ මේ දෙතිස් කුණපයන්ට ඇතුළු කොට නැති තේජෝ ධාතුව. සංකාපෝ දාහෝ ජීරණා පාචකෝ කියලා දක්වන තේජෝ ධාතුව පිළිබඳ සතරක් දක්වන තේජෝ ධාතු හතරක්. වායෝ ධාතුවද හයක් දක්වනවා. උද්ධංගමා වාතා ධූගමා වාතා කුච්චසයා වාතා කොච්චසයා වාතා අංගමංගා සාරිමෝ වාතා අස්සස තස්සසා වාතා කියලා වාතය ශරීරය තුල තිබෙන මේ වාතය ශරීරයේ ඇතිවන ඒ කොටස් හයකට එහෙම ගත්තමයි විසිවැදෑරුම් පඨවි කොටස් දොළොස්වැදෑරුම් ආපෝ කොටස් සතර වැදෑරුම් තේජෝ කොටස් සහ හය වැදෑරුම් වායු කොටස්. එහෙම ධාතු වශයෙන් මෙන් කර බැලීමකුත් තිබෙනවා. ඉතින් මේ ශරීරය පිළිබඳව සමාගයේ ශරීරය පිළිබඳව හරි හැටි කුණප බව තේරුම වැටහුණ ඒ නුවණින් සිහි නුවණින් තමන් දැක්කෝ මේ කරන ලද භාවනාව නිසා අන්‍යයන්ගේ ශරීර පිළිබඳව අමුතුවෙන්ම ඒ ඒ ගැනීම උපදවා ගැනීමට විහෙතක් ගත යුතුයි කියලා කියන්නේ නැහැ. මොකද මේ මමයි කියා කලකදු ලබන මේ ශරීරය පිළිබඳ කුණපබව යම් කුණපබව යම්සේද එසේමයි මේ අනිත් සායම ශරීරවලම තිබෙන කුණප ස්වභාවය. ඉතින් මේම තමා පිළිබඳවන් තමාගේ ශරීරය පිළිබඳ වූ කුණප බව අන්‍ය ශරීරයන් මේ පිළිෙන කුණප බවක් සැලකෙන. ඒකයි ඉති <clears throat> අධ්‍යත්තං වා කායේ කායානුපස්සී විහරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. අධ්‍යත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති අත්ථි කායෝති වාපනස්ස සති පච්චපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය ප්‍රතිසති මත්තාය අනිත්‍යතෝච විහරති නැතිං කිලෝකේ උපාදි ඒ විදිහට ඒ ඒ ඒක එහෙම පිටින්ම විදර්ශනා අංශය දැන් කේශය කියනකොට කෙස්සේ කියන්නේ මේ මේ නම ඒ නමින් කියවෙන්නේ යම් කිසි ශරීරයේ කොටසක්. ඒ කොටසට දී තිබෙන මේ නම ඒ නමේ අනුසාරයෙන් අප දැනගන්නා ඒ කොටස ලෝක ව්‍යවහාරය අනුව තිබෙන ලෝක ව්‍යවහාරය අනුව කෙස්ය කියන දෙයක් තිබෙනවා. ඒ ලෝකව්‍යවහාරය. නමුත් ඒ පරමාර්ථ වශයෙන් නැත්නම් මේ ධාතු වශයෙන් බලන විට කෙසේ කියා ගන්නට දෙයක් නැහැ. කෙසේ කියන්නේ පඨවි ධාතු අධික රූප සමූහය. ඒක සමහර. එහෙම බලන විට පඨවි ධාතු අධික නැත්නම් පඨවි ධාතු මය රූප සමූහයක්. එතකොට පඨවි ධාතු කියන විට එය රූපස්කන්ධයට ඇතුළත්. කේසා කියන එක රූපස්කන්ධයට ඇතුළත් වෙනවා කියලා අප දන්නවා. එතකොට රූපස්කන්ධය කියන විට රූපස්කන්ධයට ඇතුළත් වෙන ධර්ම කොහොමද දක්වන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ කියා චක්කුසෝත ධාන ජීවහා කාය ඔය ආදි වශයෙන් ඒවා බෙදලා කියනවා. එහෙම බෙදෙන විට කේසා කියලා එකක් දෙන්නේ නැහැ. කේසා. ඒකදීම රූපස්කන්ධය එහෙම රූප වශයෙන් බෙදෙන විට ඒ බෙදන්නේ එහි තිබෙන පරමාර්ථ ධාතුව. ඒ පරමාර්ථ ධර්ම වශයෙන්ම බෙදලා වෙන් කරනවා. අන්න ඒ රූපස්කන්ධයේ ම රූපස්කන්ධයට ලෝක ව්‍යවහාර වශයෙන් කෙරෙන ඒ ඒ සතාන් ආදී සලකාගෙන ලෝක ව්‍යවහාර වශයෙන් කෙරෙන ව්‍යවහාර සමූහයක් තමයි කේසා ලෝමා නඛා දන්තා ආදී වශයෙන් ඉතිරේ. ඉතින් ඒවාම ඒවායේ ස්වභාව වශයෙන්ම ඒ අපවිත්‍ර ස්වභාව කුණප ස්වභාව මේ ඒ පතරියා ධාතු වශයෙන් බලන විට එතන කුණපක් ස්වභාවයක් නෙවෙයි ගන්න. එතන ගන්නේ ඒ ධාතු වශයෙන්. ධාතු වශයෙන් දැන් පඨවි ධාතුව ගත්තම පඨවි ධාතුවයි කියන විට ඒ පඨවි ධාතුව සුවඳක් නැහැ, ගඳක් නැහැ කියන්නේ. ඒ පඨවි ධාතු වශයෙන් ගන්න විට. නමුත් ඒ පඨවි ධාතු ආදී ඒ ධර්ම රූප ධර්ම යම් තැනක එකතු වෙන්නේ යම් තැනක එක්රැස් වේද ඒවා කලාප වශයෙන් පහළ වේද ඉබඳු තැනකයි තිරෙන්නේ වර්ණ ගන්ධ රස ඕජා මේ හතර වර්ණ ගන්ධ රස ඕජා කියන්නේ එවිට එතකොට මේ වර්ණ ගන්ධ රස ඕජා කියන මේන් වියුක්ත මේවා නැති කිසිදු රූපයක් ලැබෙන්නේ නැහැ හැම රූපවලම ඒවත් තිබෙනවා අනේම රූප වශයෙන් වෙන් කරගත්තොත් ඒ ඒ රූප රූපස්කන්ධයට. ඒ රූපස්කන්ධය යන සැලකෙන විට රූපස්කන්ධයේ තිබෙනවා ඇතිවීමේ හේතු. යම් කිංචි රූපං අතීතානාගත පච්චුප්පන්නං ඕලාරිකං වා සුකුමං වා දීනං වා පනීතං වා යම් දුරේ සම්පිකේවා ආදි වශයෙන් දැක්කෙන ඒ රූප ඒ කිසිවක් නේතං මම නේසෝ හමස්මින මේසෝ අත්තා මගේ නොවේ මම නොවෙමි මගේ ආත්මය නොවේ ඒ බැලීමක් ගන්න. අන්න එහෙම බැලීම ගැනයි කියවෙන්නේ අත්ති කායෝති වා පනස්ස සති පච්චපට්ඨිතා හෝති. දැන් ඒකේසා ලෝමා නඛා දම්තා ආදී මේ කියන ලද යම්කිසි අරමුණක සිත පවත්වා Tamanta ඊට ප්‍රකට වුණු අරමුණක සිත පවත්වා ඒ අනුසාරයෙන් උපදවා ගන්නා චිත්ත සමාධිය පදනම් කරගෙන මේ ඒ ධර්මයන් නී නැත්නම් ඒ කේසාදී මේ ධර්මයන් ධාතු වශයෙන් බලක් ධාතු වශයෙන් බල ඒවායේ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව ප්‍රකට කරගෙන තමා කෙනෙක් සෝවාන් ආදී මාර්ගඵලයන්ට කරනවා එහෙම නැත්නම් චෙත්‍යයි කියන මෙයම අරමුණු කොට මාර්ග ඵල ලබනවා නෙවෙයි. ඒ ඒ ධාතුවක්. දැන් අනිත්‍යයි කියන්නේ කේසයට නෙවෙයි. කේසය අනිත්‍යයි කියන්නේ නෑ. අනිත්‍යයි කියන්නේ කේසය කියන්නේ හුදු ධර්ම කුංජයකට දෙන නම. අනිත්‍ය වන්නේ රූපය. එන රූපස්කන්ධය. එතකොට මේ රූපස්කන්ධයේ එක ආකාරයක් සලකාගෙනයි ඊට අපි කෙස් කියලා නම දී කියලා. ඉතින් අනේ රූප අනිත්‍යයි කියලා බලන්නට, දකින්නට. රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඥානය අනිත්‍යයි. දැන් මේ කේසාදී මේ භාවනාව නිසා උපදවා ගන්නා සමාධිය පෙරදරි කරගෙන ඉන්නතුරුව උපදවන ඒ විදර්ශනා නුවණ විදර්ශනා නුවණ මගින් තමා කෙනෙක් නචකින්චි ලෝකේ උපාදීයති කියන ඒ தත්වයේ දක්වා ඒ දියුණුවක්. එමයි දියුණුවක්. දැන් ඉති අධ්‍යාත්ම වාකායේ කායයන් පස්සේ කියන්නේ මේ අධ්‍යාත්මය කියන තමා පිළිබඳ වූ ශරීරයේ කය අනුව බලමින් වාසය කිරීම. ඒකට වරින් වර තමා ගැන කියන්නේ තමාගේ ශරීරය පිළිබඳ මේ Taman වෙන් කරගත්ත මේ ශරීරයේ පිළිබඳව ඇති සැටියේ බලමින් සිටින විට වරින් වර Tamanට කල්පනාද ඇති වෙනවා. මේ වගේ තමයි මේ අන්‍ය ශරීරවල හැටි කියලා. එතකොට ඒ ගැනද සිහි කරනවා මෙනෙහි කරනවා. එහෙම නැතුව අන්‍ය ශරීරයන් බලාගෙන ඉන්නවා බලනවා නෙමෙයි. ඉතින් ඊට පස්සේ ඒකට ඒ මේ ශරීරයේ පිළිබඳ යථාර්ථය වෙන් කර ගැනීම. ඊළඟට ඒ වායේ ඒ ශරීර නැත්නම් රූප පමණක් නෙවෙයි ඒ අනුසාරයෙන් ඊළඟට ඒ රූපය ඇතිරු කොට පිළෙන සිත පිළිබඳව සිතේ හට ගන්නා වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ ඒ ධර්ම පිළිබඳව ඒ තමන්ගේ නුවණ මෙහෙයා සිහි නුවණ යවා මේ නාම රූප ධර්ම වෙන් කරගන්න. ඒ වෙන් කරගෙන නාම රූපයන්ගේ ඇති හේතුන් ප්‍රත්‍යයන්ට දකින්න. ඒකයි සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදය වය ධම්මානුපස්සී. සමුදය ධම්මානුපස්සී කියන්නේ ඒ රූප ධර්මයන්ගේ ඇතිවීමේ හේතු හා ඇතිවීම. ඒ රූප ඇති වෙනවා දකින්න. ඒ වගේම නැති වෙනවා දකින්න. ඒ ඇති වෙනවා දැකීම හා නැති වෙනවා දැකීම කියන එක ඒක නුවණක්. විදර්ශනා නුවණක්. ඒක උසස් විදර්ශනා නුවණක්. උදයන්ගේ ඥානය. ඒ ඒ සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම ඇතිවීමේ හේතුන් නිසාවත් ඒ වගේම නැතිවීම නැතිවීම හේතුන් නිසා ගන්න. එතකොට ඒ ඒ නැතිවීමයි කියවේ දැන් සංස්කාරයන්ගේ ඇති වෙන සංස්කාරයෝ කාටවත් බෑ නැති නොවි පවත්වා ගන්න. ඒ ඇති වෙන ඒවා ඒ ඒවායේ ආවේනික ස්වභාවය තමයි ඒවා නැති වෙන එක. ඒවාට ආයත්ම ස්වභාවය ආවේනිකයේ ඒක ඒ ඒට ආයත්ම ස්වභාවය තමයි ඇති වෙන එක නැති වෙන. ඒක පවත්වාගෙන යන්නට බෑ. දිගට පවතින්නේ නැහැ ඊට නියම ආයශයක් තිබෙනවා. ඒ ආශයේ පැවත නැති වෙන. ඒක බලපන්නට කාටවත් බෑ. එතකොට ඒ විදිහේ ඇතිවීම තමයි නිබ්බක්ති ලක්ෂණය කියන්නේ. ඒක ඇතිවීම. නිබ්බක්ති ලක්ෂණය කියන්නේ ඒ ඉපදීම. අනිත් එක ඒ නැතිවීම බය තමයි විපරිණාම ලක්ෂණය. නැත්නම් විපරිණාමය බය ලක්ෂණය. විපරිණාම. ඒ නැතිවීම. ඒකට ඇති වෙන හැම එකක්ම නැති වෙනවා. ඒ ඉතින් මේ විදර්ශකයාට ඒ ඇති වෙන ඒවත් දකින්න ඒ ඇති වුණු දේ නැති වෙන එකක් තියෙනවා. ඇති වෙන්නේ නැති වීමක් තියෙනවා. ඒකත් උදේවයි. ඒ ඇතිවීම හා නැතිවීම. තවන් මේ මේ ඇති වෙන ධර්මයන් ඇති කවදාවත් ඇති නොවන විදිහටත් නැති වෙන්නේ යම් හේතුන් නිසා. මොනවද මේ හේතුන්ගේ භංගයෙන් එක්කවයි. හේතු නිරෝධ. හේතුන් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධති කියලා කියන්නේ හේතුන් නිසා හටගන්න. හේතු භංගයෙන් නැති වෙන. අන්න ඒක දැක්වීම තමයි ඔය මේ සතිපට්ඨාන සූත්‍රෙහි ම ඒ විස්තර වශයෙන් දක්වා තිබෙන ඒ අටුවා විස්තරෙහි එන පරිදි අවිජ්ජා සමුදය ආරූප සමුදය, තණ්හා සමුදය ආරූප සමුදය, කම්ම සමුදය ආරූප සමුදය, ආහාර සමුදය ආරූප සමුදය කියලා රූපයන්ගේ ඇතිවීමේ හේතු දක්වනවා. ඊළඟට ඒ රූප නැතිවීම පිළිබඳව දක්වනවා. හේතුන් හැටියට අවිද්‍යා නිරෝධා රූප නිරෝධෝ සංහා නිරෝධා රූප නිරෝධෝ කම්ම නිරෝධා රූප නිරෝධෝ ආහාර නිරෝධා රූප නිරෝධෝ මේ විදිහට ඇතිවීමේ හේතු සතරකුත් නැතිවීම පිළිබඳ වූ හේතු සතරකුත් දක්වනවා එහෙම දක්වා ඊළඟට ඒ එකිනෙකගේ ඇතිවීම හා නැතිවීම නිබ්බක්ති ලක්ෂණ වය ලක්ෂණ නැත්නම් පරිණාමය එහෙම ගත්තම සමුදය ධර්මානුපස්සී කියා ගැරෙන පස් ආකාරයක් හේතුන් වශයෙන් සතරකුත් ඒ අනුව වන නිබ්බත්තිය කියන ඇතිවීම. ඊළඟට වය වශයෙන් නැත්නම් සමුදය වය වශයෙන් වය ධර්මයන් පස්සී වශයෙන් නැතිවීම සඳහා වූ හේතු සතර ඒ නිරෝධ වශයෙන් දැක්වෙන ඒ සතරත් ඒ වගේ නැතිවීම කියනවා. පහක් ඇත. එහෙම එකිනෙක ස්කන්ධයක් පිළිබඳව දක්වන හේතුන් සහ ඒවා ඇතිවීමක් ඒ ඒ වගේ හේ නැතිවීමේ හේතුන් සහ එලෙස නැතිවීමක් කියන. ඒකිනෙකක් පිළිබඳව දක්වනවා පස් පස් ආකාරයක ඇතිවීමේ හේතු ඇතිවීම සහ නැතිවීම කියලා. සමුදය ධර්මානුපස්සී කියන එක පස් ආකාරයකට, වය ධර්මානුපස්සී කියන එක පස් ආකාරයකට. එහෙම දක්වන විට එකිනෙක ස්කන්ධයක් පිළිබඳව පහ පහ හැටියට 25ක් වෙනවා සමුදය ධම්මානුපස්සී. වය ධම්මානුපස්සී කියලා 25ක්. ඒ තමයි සම 50 ආකාරය කියලා දක්වන්නේ ඔය සමුදය වය ධම්මානුපස්සී. 50 ආකාරයක් තමයි. තමයි ඒ විදිහට මේ ඇතිවීම නැතිවීම බැවි දැන් ස්කන්ධයන් පිළිබඳව ඒ අනිත්‍යය හොඳටම ප්‍රකට කරගෙන ඒ නුවණ තියුණු දියුණු තියුණු කර ගැනීමට මේ නුවණ උපදවා ගන්නට ඕන. එහෙම උපදවාගෙනයි කෙනෙකු අර මාර්ගඵල පිළිවෙලින් අරහත්ය දක්වා යන්නේ. එතකොට ඒ අනිත්‍ය දර්ශනය අනිත්‍යයි කියන එක තමන්ම දකින්නට ඒ අනිත්‍යය සප්පච්චේ නාම රූප කියන සප්පච්චේ නාම රූපය කියන්නේ ප්‍රත්‍ය සහිත වූ නාම රූප ප්‍රත්‍ය සහිත නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය දකින එදින ඒකට ඒ ඒ විදර්ශනා වශයෙන් කලාප සම්මර්ෂණය ආදී වශයෙන් දැක්වෙන ඒ විදර්ශනා ක්‍රමය ඒ අනුව වඩන්නට. එහෙම වඩලා කෙනෙක් මාර්ගඵලාතිකරණය කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ මා කලින් සඳහන් කළ පරිදි මේ සූත්‍රයේ මේ විදිහට දක්වා තිබෙනවා. එහෙම පිටින්ම ඒ එකිනෙකක් පිළිබඳ වූ භාවනා ක්‍රමය විස්තර වශයෙන් නෙවේ. විස්තර වශයෙන් ඒ විස්තර වශයෙන්ම මේ භාවනා ක්‍රමය මේ නාම රූප වෙන් කර ගැනීම ඊළඟට ඒ නාම රූපයන්ගේ හේතු මෙන්න මේ මේවායි කියලා බැලීම කියලා ඒ වෙන වෙනම කරුණු විස්තර කරලා නැහැ. මෙතන එහෙම විස්තරයක් එන්නේ නැහැ. නමුත් ඒ විස්තරය අටුවා ටීකාංශාරයෙන් ගන්නට ඕන. එහෙම අරගෙනයි මේ පිළිබඳ ඒ විස්තර කතා කරන්නේ. ඉතින් මේ කායානුපස්සනාවේ පටික්කුල මනසකාර පර්වය පිළිබඳ ඒ ලියා තිබෙන විස්තර වශයෙන් විස්තර වශයෙන් කියනවා නම් කියන්නට පිළිෙන්නේ ඒ භාවනාවම කරන හැටි. ඒක ඒක විස්තර කරනවා නම් විසුද්ධි මාර්ගෙහි ඒ මේ කොට්ඨාස භාවනාව පිළිබඳව එන කරුණම කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව බොහොම වර්ණනා කරා. මේ සූත්‍රවල කායානුපස්සනාව කායගත සතිය බොහෝම වර්ණනා කරා. අමතං තේසං පරිබුත්තං යේසං කායගතා සති පරිබුත්තං ආදි වශයෙන් යමෙකු මේ කායගතා සතිය පුරුදු කරන්නේ නම් නැත්නම් වඩන්නේ නම් එය මේ පරිභෝග කළේ නම් ඒතනත්තා අමෘත්‍ය සංඛ්‍යාත වූ නිවන පරිභෝග කරන කෙනෙක් නිවනට පැමිණෙන කෙනෙක් නිවන ලබන කෙනෙක් කියලා දේශනා කරලා තිබෙනවා. එහෙම බොහොම විස්තර, එහෙම බොහොම වර්ණනා කරලා ඉතින් අප දන්නවා අපට මේ මේ පංචස්කන්ධය පිළිබඳ යථා භූත ඥානය උපදවා ගැනීමට බාධකව පවත්නේ පංචස්කන්ධෙහි පවත්නා මුලාව. මේ මුලාව අපට නොඑක ආකාරයෙන් ඇති වෙනවා. මේ මුලා වීම නිසාම තමයි අපට මේ පංචස්කන්ධයෙන් ඒක දේශයක් වෙන රූපස්කන්ධය පිළිබඳ සුභ සංඥාව ඇතිවන්නේ. සුභ වශයෙන් ගන්න. ඒ නිසා සමහර විට අපි ඒ විදිහේ මේ මනාවූ සතුයකින් යුක්ත කෙනෙකු තමා යන ගමනක් දිමනකදී හෝ මේ ඉස්සරහට හමු වුණොත් එහෙමත් ඒකත් සුභ දෙයක් හැටියට සැලකන. එහෙම ගන්න. එනකොට ඒ ශරීරයේ පිළිබඳව පිළෙන සුභ බව සැලකීම නිසායි ඒකවත්. අනේ එහෙම අපි ශරීරයේ පිළිබඳ සුභය දකිමු. ඇතැම් විටක අපට ශරීරයේ තිබෙන අසුබ බවක් පේනවා. ඇතැම් විටක. ඒ පෙනෙන්නේ ශරීරයේ එම අමාරුකම් ඇතිවන අවස්ථාවලදී පමණයි. අමාරුකම් ඇතිවන අවස්ථාවලදී ශරීරයේ අසුබ පැත්ත පේනවා. එහෙම නැත්නම් නිකම්ම එහෙම පේන්නේ නැහැ. මේ විදිහේ භාවනා ක්‍රමයක් මොන කිසිම ශාසනයක බුද්ධ ශාසනය ගැර වෙන කිසිම ශාසනයක ඉන්නේ නැහැ. මේ කායගත සතිය කියන ඔය කුණක පිළිබඳ භාවනාව එබඳු භාවනා වෙන ධර්මයන් එන්නේ නැහැ. සමහර විටක කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඇයි මෙහෙම බලන්නේ කියලා. මොනතරම් අපවිත්‍රද. ඒ නිසා තමයි අප මේ සැලකී යුතුන්නේ මේ භාවනාව කරන්නට නම් කෙනෙකුට සිහි නුවණ කියන දෙක හොඳට දියුණු කර දියුණු කර ගන්නටම වෙනවා. ඒ මොකද නුවණ නැති වුණොත් සිහිය මඳ වුණොත් මේ පිළිකුල මෙනෙහි කිරීමේදී ඒ පිළිකුල් ස්වභාවය අරමුණු කොට ඇතිවිය හැකි ද්වේෂය ද්වේෂය ඇති වෙන්නට ඒ ද්වේෂය ඇති වුණොත් ඒක භාවනාවක් වෙන්නේ නැහැ අපි දන්නවනේ ද්වේෂය කියන්නේ භාවනාවට උපකාරක දෙයක් නෙවෙයි භාවනාව පිරිහෙළන එකක් ඒ වගේම ද්වේෂාදිය දුක්ඛ දෝමනස්ථාන නත්තංගමාය අත්තගමාය අත්තංගමාය කියලා උම දක්වා තිබෙන්නේ මේ භාවනාව කරන්නේම දුක් දුම්නස් දුරු කර ගැනීම සඳහා කියලා. නමුත් මේ දුම්නසක් තමයි ද්වේෂය නිසා ඇතිවන්නේ. ද්වේෂය උපදින. ඒතේ ද්වේෂය පිළිකුල මෙනෙහි කරන විට ද්වේෂය උපන්නොත් ඒක භාවනාවක් දැන් එහෙම අපට පිළිකුල වැටෙන අවස්ථාවක් තිබෙනවා. සමහර දේක පිළිකුල වැටෙනවා. අපවිත්‍ර දෙයක් දැක්කාම මේ බොහොම හිතට ඒ පිළිකුල දැනෙනවා. ඒ පිළිකුල වශයෙන් තමන් නුවණින් සැලකීමක් නෙවෙයි ඒ අවස්ථාවේදී කරන්නේ. ඒවා ඒ අවස්ථාවේදී තමන්ට උපදින්නේ ද්වේෂය. ඒ පිළිකුල පිළිකුල් කිරීම වශයෙන් උපදින්නේ ද්වේෂය. එබඳු ද්වේෂයක් උපදවා ගැනීම නෙවෙයි මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. තා තියුණු නුවණක් උපදවා ගැනීම. ඒ තියුණු නුවණද මේ මාර්ගඵලයක් නැත්නම් කෙලෙස් නැති කර ගැනීම සඳහා ඉවහල් වන උපකාර වන නුවණ. ඒ නුවණ ලබා ගැනීම සඳහායි මේ භාවනාව බුදුරජාණන් වහන්සේ දදාළේ. ඉතින් මේ කොට්ඨාස භාවනා කියලත් මේකට නම් කරනවා. ඒ කුණක භාවනා කියලා කියනවා. කායගත සතිය කියලා කියනවා. ඒ කායගත සති සංඛ්‍යාත දෙතිස් කුණපයන් පිළිබඳ වූ මේ භාවනාව කොට කෙනෙක් මාර්ගඵලාදිගමේ කරනවා. මාර්ග පලාධිගමනය කරන්නට මේ මූල කර්මස්ථානයේ කරගන්නට පුළුවන්. මේ උපදවාගත හැකි. දැන් ඒ සමත වශයෙන් මේ දැක්වොත් ඒ සමත භාවනාවෙන් පුළුවන් ප්‍රථම ධානය දක්වා උපදවන්න. ප්‍රථම ධානය. ඒ ප්‍රථම ධානය දක්වායි කියලා ප්‍රථම ධානයේ පමණක් උපදවත හැකි. ධානය. එහෙම සීමාව දක්වලා තිරෙන්නේ ප්‍රථම ධානය විතර්ක කියන ධානාංගයෙන් යුක්තයි. විතර්කය කියන්නේ අරමුණට නැවත නැවත නැවත නැවත සිත යවන ස්වභාවය. ඒක සිතේ නැතිවන චෛතසිකයක්. විතර්ක චෛතසිකය. ඒ තමයි මාර්ගා සිත්වලදී මාර්ගාංගයක් හැටියට දක්වන්නේ සම්මා සංකප්ප කියලා. අනේ විතර්කය අරමුණට සිත නැංවීමේ මංගන ස්වභාවය. ඒ ධර්මයේ නිසා තමයි අරමුණට නැවත නැවත සිත යන්නේ. එහි උපකාරයෙන් තමයි මේ සිතට වද දෙන එක විදිහකින් සිත පිළිකුල් කරන සිත කැමති නොවන දෙයකටයි මේ නැවත නැවත සිත යවන්නේ. කොයි උපකාරයෙන්ද විතර්කයෙන්. අනේ මේ විතර්කයෙන් යුක්ත වූ ධ්‍යානය තමයි ප්‍රථම ධ්‍යානය. ද්විතිය ධ්‍යානයේ සිට විතර්කයේ නැහැ. ඒ නිසා ප්‍රථම ධානයේ දක්වා නැත්නම් ප්‍රථම ධානයේ පමණක් මේ මේ කුණප භාවනාව සමත වශයෙන් බදලා උපදවා ගත ඒකට අටුවාවේ කියනවා මේ වේගයෙන් ගලා යන ගංගාවක පදිනු ලබන ඔරුවක් එක් තැනක නවත්වා ගැනීමට උපකාර කරගන්නේ අර දිග රිට රිටේ උපකාරයෙන් ඒක යම් තැනක නවත්වා ගත හැකි. අන්න ඒ වගේ මේ සිතේ තරම් සිතට එතරම් ප්‍රියම මනාප නොවන කෙස්ලොම් නියදත් ආදී කොට ඇති මේ කුණපයක් අරමුණු කොට ධානයක් උපදවා ගත හැකි වන්නේ විතර්කයේම බලයෙන් එයි සිත රඳවන විතර්කයේම බලයෙන් පමණයි නැත්නම් උපදවන්නට බෑ ඒ නිසා විතර්කය නැති ධානයක් ද්විතිය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන ආදී වශයෙන් එන ඒ ධාන උපදවා ගැනීමට මේ අරමුණ අරමුණෙන් බෑ. ප්‍රථම ධානයෙන් උපදවාගන්න. ඒ නිසා දැක් වෙනවා සමහර සුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා ඒ රහත් වීමට කලින් කේසාදී කොට්ඨාස භාවනාව කොට ප්‍රථම ධානය උපදවාගෙන ඊළඟට විදර්ශනා කරලා මාර්ගඵල උපදවනවා කියන්නේ. එහෙමත් දක්වා තියෙනවා. මේ කොයි විදිහකට හරි ඒ කොට්ඨාස භාවනාව, කුණක භාවනාව එහෙම නැති වුණා. අප පුරුදු කළේ. දාප දන්නවා අපට අප කරන භාවනාව අපේ මුල් කර්මස්ථානයේ, අපි ප්‍රධාන කර්මස්ථානයේසේ ගනු ලබන යම් භාවනාවක් වෙද්ද ඒ භාවනාවට අතිරේකව අප නිතර පුරුදු කළ යුතු කර්මස්ථාන හතරක් දක්වා තිබෙනවා. බුද්ධානුස්සති, මෙත්තාච, අසුභං, මරණස්සති. බුද්ධානුස්සතිය කියන්නේ බුදු ගුණ මෙනෙහි කිරීම. අසුබ මේ මෛත්‍රී භාවනාව, මෛත්‍රිය වැඩිම. අසුබය මේ අසුබ භාවනාවක් මේ ඒ අසුබය දැනීම, කය පිළිබඳ වූ අසුබය මෙනෙහි කිරීම. ආ මරණ මරණ සතිය කියන්නේ මරණය සිහි කිරීම. මේ කරුණු හතර නැත්නම් මේ භාවනා හතර සබ්බත්ක කර්මස්ථාන කියලා දක්වනවා. ඒ හැම අවස්ථාවකදීම විතර පුරුදු කළ යුතු කර්මස්ථාන හතරක්. එයින් බුද්ධානුස්සතිය වැඩි වීමෙන් අපට බුදු ගුණ මෙනි